සමග විශ්ව මధుර විශ්ව මధుර විශ්ව මధుර ඔබේ සංගීත රසාස්වාදය දියුණු තියුණු කිරීම පිණිසමයි. පළමුවෙන්ම වරද නිවරද දෙවියෙකුගේවත් එපා පිළිගන්නට දෙන්නපා මෙහණි අදි පිටපත් පෙබරවාරි 24 වනදා ප්‍රචාරය වූ අප වැඩසටහනේදී මුනිදස් කුමරතුංග දිනය මාර්තු දෙවනදා වෙනුවට තුන්වනදායයි පැවසුනේ අතපසු වීමකින් විශ්ව මధుර ශ්‍රාවක ඔබ අප කමා කරත්වා කුමරතුංගගේ දවස දවස දිලදෙයි දිල වගේ හඳ වගේ ජයට පතර අද මුල්ම ගීත මිහිර නෞෂාඩ් සංගීතවේදියාගේ රස සංගීතය ගැල්වූ දස්තාන් නැමැති හින්දි සටරුවේ ගීතයකින් අදාළ රූප රාම වලට අනුව ආදරයෙන් ප්‍රබෝධමත් වූ රාජ් කපූර් සමග නිලි ගායිකාවක වූ සොරයියා බටහිර ශෛලියට නැඹුරු රංගනයක යෙදෙමින් මොහමඩ් රෆී සමග ගීතය ගායනයටද දායක වූවා tarari arari arari tarari arari arari वन तुम अर्हम् नागदानम् नागदानम् आरम् तम् not a problem. दिल मेरा चलिए वहाँ हर दिन हो सावन ही सावन जहाँ हम तुम हो रिम झिम का एक साज हो बस तेरी और मेरी आवाज हो गाए मिल मिल के हर तुम ඊළඟ යොබුව පෝලන්තයට. ඒ රට ජන ගීතයකට. හරිත වර්ණ ලින්ඩන් ගස අසල කොල්ලන් තිදෙනෙක් නැහැ. ඔවුන් තරුණයන් තිදෙනෙක්. ඔවුන්ගේ බලාපොරොත්තුව ඒ අසල සිටිනා රූමතියකගේ සිත දිනා ගැනීමයි. Thank you. ją dostanie. නාදලු දෙතොල් අතර පිපි රුවන් පිටි සැඟවී ගොසින් එබැවින් සෝතැවුල් බිඳැලමින් නැගී එන පුන්සඳ ඔබ මට අමාවක්ම වී ඇත. WMT බණ්ඩාර පදසිටම තනුවෙන් සංගීතයෙන් ගැයීමෙන් වර්ණ ගැන්වුවේ ආචාර්ය වික්ටර් රත්නායක. ගීතයට අදාළ ස්වරමාලාවට පරිබාහිරව MK රොක්සාමි නම් හිතුවක්කාර සංගීතවේදියාගේ වයලීනයෙන් එකතු වන මිහිර MW පීරිසුන්ගේ වස්තඬුවේ ඉමිහිරත් රස විඳින්න. පිරුවන් පෙති සැඟ උනාවේ නාද තුල් ලාදලු අතරේ සීත චන්දන නැලුණාවේ නීල උත්පල දැස හමුවේ පිපිරුවන් පෙති සංග උනාවේ නාදතුල් ලාදලු අතරේ සඳේක මුවනිලාඹර නැගෙන වෙලාවේ සේද සුටු කිරණ නැහැවේ පුදින තලාවේ පිපිරුවන් පෙති සැඟුණාවේ නාදතුල් නාදලු අසරේ සමන් මුදු පියලි පියවිලි සැලෙන මාවතේ සමන් මුදු පියලි පියවිලි සැලෙන මාවතේ සඳුන් සුව ඔබය නිතිහස සරණ හිමවතේ පිපිරුවන් පෙති සැඟුණාවේ නාදෙතුල් ලාදලු අතරේ සිඳිලෝ මිනි නිවන හදවතේ අමාදිය පිඳකි ඔබ මට නැගෙන් තුන් සඳේ අමාදිය පිඳකි ඔබ මට නැගෙන් තුන් සඳේ අමාදිය පිඳකි ඔබ මට නැගෙන පුන් සඳේ විශ්වමధుර ඔබේ සංගීත රසාස්වාදය දියුණු තියුණු කිරීම පිණිසමයි. Who pays the ferryman නොහොත් පාරුකරුගේ එහා ලෝකයට කැපවන්නේ කවුරුන්ද යන අරුත රැගත් රූපවාහිනී මාලා නාටකයකට ඇතුළත් ඔබත් පාරුවකට ගොඩ වුණාසේ දැනෙන මේ සංගීතාංගය එම නාටක මාලාවේ සංගීත අධිරු වූ ග්‍රීක ජාතික යානිස් මාකෝ පවුලුස්ගේ අපූර්ව නිර්මාණයක් සලිල් චෞධරි ඉන්දීය භාෂා ගණනාවකින් යුක්ත නිර්මාණ සඳහා රසවත් දායකත්වයක් දැක්වූ සංගීතඥයෙක්. කලකට ඉහත ලාංකිකයන් අතර ඉතා ප්‍රකට වූ මේ ගීතය සලිල් චෞධරිගේ තවත් මියුරු ප්‍රයත්නයක්. වංගබසින් ගයන්නේ ලතා මංගেশකර පෘතුගීසීන් ලන්දේසීන් සහ ඉංග්‍රීසීන් සමග සටන් කළ සිංහලයන්ගේ ඉතිහාස කතාන්දරය ලියුවා සුනිල් සරත් පෙරේරාණන් ඊට අදාළ અભීත සංගීතය සදීප්ත ගුණවර්ධන නෙමෙව්වා සහන් රංගවල සමග ආත්මාලියනගේ ගැයුවා Oh, oh, oh. සලිල් චෞත්‍රි ඉන්දීය භාෂා ගණනාවකින් යුක්ත නිර්මාණ සඳහා රසවත් දායකත්වයක් දැක්වූ සංගීතඥයෙක් කලකට ඉහත ලාංකිකයන් අතර ඉතා ප්‍රකට වූ මේ ගීතය සලිල් චෞද්‍රිගේ තවත් මියුරු ප්‍රයත්නයක් වංගබසින් ගයන්නේ ලතා මංගেশකර් පෘතුගීසීන් ලන්දේසීන් සහ ඉංග්‍රීසීන් සමග සටන් කළ සිංහලයන්ගේ ඉතිහාස කතාන්දරය ලියුවා සුනිල් සරත් පෙරේරාණන් ඊට අදාළ અભීත සංගීතය සදීප්ත ගුණවර්ධන නෙමෙව්වා සහන් රංගවල සමග ආත්මාලියනගේ ජයුවා Oh, oh, oh, oh. පොතුගිසි ලන්දෙසින් සමග ඉංග්‍රීසි සිංහලේ බලේ අල්ලන්නට සටන් කළේ සෙටත් ඇවිත් පොතුගිසි ලන්දෙසින් සමග ඉංග්‍රීසි සිංහලේ බලේ අල්ලන්නට සටන් කළේ ඓතිහාසික කතන්දරේ obvious ජුවන් වගේ රූකඩ අන්තලයි කලින් කලමේ රටයටත් කලේ රටයටත් කලේ මිත්‍යගම් මිටම් පුද කර නම්බු නාමයෙන් තුත කර ගැතොබ කරන් සුද්දන් රටයටත් කලේ ගැතොබ කරන් සුද්දන් රටයටත් කලේ කළේ බලේ අල්ලන්නට සටන් කළේ තුංගව් බලය හමුවේ චෝරයි පවා කරදුනේ තමයි අපේ ඉතිහාසක කතන්දරේ චිත්‍රපට 70කට අධික සංඛ්‍යාවක සංගීත අධීරු වූ රොනල් ඇල්ෆ්‍රෙඩ් ගොඩ්වින් සිනමා ලෝකයේ ප්‍රකට වූයේ රොන් ගොඩ්වින් ලෙසටයි. ඉංග්‍රීසි ජාතිකයෙකු වූ ඔහු Murder She Says සිනමා කෘතියට නිර්මාණය කළ මේ සංගීතාංගය ඇතැම් රසිකයනට හුරු පුරුදු විය හැකියි. රස විඳිමු. Thank you. විශ්වමధుර අතහිත රාණි කුලතිලක හේමන්ත සපරමාදු මහේන්ද්‍ර වික්‍රමාරච්චි සමග සමන්ත පියසෝම නිෂ්පාදන සහාය මංජුල සෙනවිරත්න නිෂ්පාදන අධීක්ෂණය අශෝකා බාලසූරිය විශ්වමధుර පිටපත සැලසුම සහ ඉදිරිපත් කිරීම විජිත් කුමාර් සේනාරත්න